තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේ අපේ අනුරුද්ධ හාමුදුරුවෝත් සම්බන්ධ වෙනවා උන්වහන්සේත් ඉතාමත්ම ගෞරවයෙන් අපි අද සාකච්ඡාවට සම්බන්ධ කරගන්නවා මොකද මේ සාකච්ඡා වැඩසටහන සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා මූලික වුණේ උන්වහන්සේගේ ආරාධනාවක් යෝජනාවක් එක්කලා ඒ උන්වහන්සේ මුල් කාලේ දිගින් දිගටම සම්බන්ධ වුණත් ඉන් අනතුරුව උන්වහන්සේට භාවනා වැඩසටහන් නිසා අප සමග නිතර සහභාගී වෙන්නට අවකාශ නොලැබුණත් ඉඩ ලද හැම මොහොතකම උන්වහන්සේ සහසම්බන්ධ වුණා. ඉතින් අද දවසේ උන්වහන්සේට සම්බන්ධ වෙන්නට හැකියවීම පිළිබඳව අපි තාමත්ම සතුටු වෙනවා. එමනම් අද දවසට નિયમિત දේශනාව සහ සාකච්ඡාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද පසුගිය සති ගණනාවක්ම සති 6ක් මුළුල්ලේම අපේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණඵල සූත්‍රය පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කරන උපාය මාර්ග පිළිබඳව තමයි සාකච්ඡා කළේ. එතකොට මේ සති 6 මුළුල්ලේ අපි මූලික සූත්‍ර දේශනාව පිළිබඳවත් ඉන් අනතුරුව සති 4ක් මුළුල්ලේම ඒ සූත්‍ර දේශනාවෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විශේෂ කරුණු හතර අපි එක් එක් සතියට එක් කරුණ බැගින් සාකච්ඡා කළා. ඒ තමයි අකුසල කර්ම විපාක යටපත් කරන මහේශාක්‍ය බව ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන කරුණු හතර. ඒතර පසුගිය සතියේ අපි කතා බහ කරලා නිම කළේ පඤ්ඤා භාවනා කියන ඒ කාරණය. මේ සතියේ අපි සිහිපත් කළා ඒ මහේශාක්‍ය බව දියුණු කරගන්නා තෙක් ඒ වගේම කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන මේ සතරාකාර භාවනාව ප්‍රගුණ කරන අතර අපට තවත් යම් යම් උපාය මාර්ග පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා අකුසල කර්ම විපාක යටපත් කරගන්නට බුදුරජාණන් වහන්සේ වෙනත් සූත්‍රවල නොඑක් තැන දේශනා කරලා තියෙන කාරණා ඒ වගේම සාසන ඉතිහාසයේහි දැක්වෙන යම් යම් කාරණා ගත්තහම අපිට අකුසල කර්ම විපාක යටපත් කරගන්නට තවත් ප්‍රායෝගික ක්‍රමෝපායන් හඳුනා ගන්නට පුළුවන්. අන්න ඒ කාරණා පිළිබඳව තමයි අපි මේ ලෝණපල සූත්‍රයම පාදක කොටගෙන කරන මේ සාකච්ඡා පෙළේ ඒ අකුසල කර්ම විපාක යටපත් කිරීම කාරණයටම ඍජුව සම්බන්ධ වෙන නිසා මේ කාරණා කිහිපයත් අපි මේ සූත්‍ර දේශනාවටම සමගාමීව කතා බහ කරන්නට අදහස් කළේ. ඉතින් අද දවසේ ඒ කොටස තමයි අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. එතකොට අපි පසුගිය සතිවල කතා කරපු මේ මහේශාක්‍ය බව ඇති කරගත්තොත් යම් කෙනෙකුට අර ලුණු කැටය ගඟට දැම්මහම ලුණු කැටය දිය වෙනවා. නමුත් ගඟේ වතුර ලුණු රස කරන්නට පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මහේශාක්‍ය බව ඇති කරගත්තු තැනැත්තාට අකුසල කර්ම විපාක විපාකත්වයට පැමිණෙන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තා විකෘති කරන්නට, දුබල කරන්නට, අපාගාමී කරන්නට ඒ අකුසල කර්මයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට එතනදී පැහැදිලි කරන්නේ අකුසල කර්ම විපාක නොදෙනවා නෙමෙයි, ditta ධම්ම වේදනීය වශයෙන් යම් විපාකයක් මතු කරන්නට පුළුවන්. හැබැයි උපපජ්ජ වේදනීය වශයෙන්, අපරාපරිය වේදනීය වශයෙන් එය මතු වෙන්නට සමත් වෙන්නේ නැහැ. අර ඒ තනත්තාගේ මහේශාක්‍ය බව නිසා. ඒ වගේම යම්කිසි කෙනෙක් ඒ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා කියන කරුණු තුන ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රගුණ කරලා කෙලස් ප්‍රහාණය කරලා අරහත් මාර්ගඥානය සාක්ෂාත් කළොත් ඒතනත්තාගේ ඊළඟ උත්පත්තියක් නැති නිසා ඒතනත්තා හා සම්බන්ධ වූ අකුසල කර්ම පමණක් නෙමේ කුසල කර්මත් මතු විපාක ඇති නොකොටම සමස්තයම අහෝසි කර්ම බවට පත් වෙනවා පරිණිරවාණයත් සමග. එතකොට මේ ජීවිතේ ඒ රහතන් වහන්සේ ජීවත්ව සිටින ඒ රහතන් වහන්සේ ජීවත්ව සිටින තාක්කල් උන්වහන්සේට කුසල කර්ම විපාකත් අකුසල කර්ම විපාකත් විපාක දෙනවා. කාය පීඩා ඇති කරන්නට සමත් වෙනවා. නමුත් උන්වහන්සේට චිත්ත පීඩා ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. කොමත් නිසාද? උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්න නිසා පටිඝය ද්වේෂමූලික මනෝභාවයන් උන්වහන්සේට ඇති වෙන්නේ නැති නිසා. ඒ නිසා කයට පීඩා කරන්නට බාහිරින් යම් යම් පීඩාවන් ඇති කරන්නට සමත් වුණාට උන්වහන්සේට බරපතල හානියක් කරන්නට ඒ අකුසල කර්ම විපාකයට හැකියාවක් නැහැ. ඒක තමයි මහේශාක්‍ය බව ඇති කරගත්තාම ඒතනත්තාගේ ඒ ශක්තිය හමු වෙහි අකුසල කර්මයට එතනත්තා මැඩ පවත්වන්නට නොහැකි වෙන ආකාරය. ඒ පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ලෝණපල සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් අද දවසේ අපි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ඒ මහේශාක්‍ය ගුණය දියුණු කරගන්න අතරතුර අපි කොහොමද තවත් උපාය මාර්ග යොදාගන්නේ අර අකුසල කර්ම යටපත් කරගන්නට. දැන් අතන තියෙන්නේ අකුසල කර්මයේ විපාක දෙනවා. විපාක දුන්නා වුණාට මානසික ශක්තිය, මානසික සහ ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය ප්‍රබල නිසා එතනත්තාට අනතුරක් කරන්න පුළුවන් කමක් නැහැ. අපි උදාහරණ වශයෙන් ගත්තා කොරෝනා වෛරසය මාරාන්තික වුණත් කායික ප්‍රතිශක්තිය වර්ධනය කරගත්තු තැනැත්තාට කොරෝනා වෛරසය ශරීරගත වුණොත් සුළු පීඩාවක් ඇති කළාට එතනත්තා මරණයටපත් කරන්නට ඒ වෛරසය සමත් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිශක්තිය තියෙන කෙනාටත් වෛරසය ශරීරගත වීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ සතරාකාර භාවනාවන් දියුණු කරලා යම්කිසි කෙනෙක් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය මහේශාක්‍ය බව දිනු කරගත්තත් උන්වහන්සේට විත්ත ධම්ම වේදනීය වශයෙන් ඒ කර්ම විපාකත්වයට පැමිණෙන්නට පුළුවන් අර බරපතල හානියක් කරන්නට සමත් නොවීම තමයි ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ එහිදී දක්වන්නේ දැන් අද මේ කතා කරන්න යන කාරණා අපට යම් ප්‍රමාණයකින් අකුසල කර්මය වළක්වාලන්නටත් උපකාර වෙන ක්‍රම බුදුරජාණන් වහන්සේ විවිධ තැන දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ විසින් එක් එක් අවස්ථාවලදී සාංශාරිකව පාවිච්චි කරපු උපාය මාර්ග ඒ වගේම බුදුණු ආත්ම භාවයේදී එක් එක් තැන දේශනා කරපු කාරණා සියල්ලක් එකතු කරගත්තාම අපට කරුණු පහක් පමණ තවත් ගොනු කරගන්නට පුළුවන් මේ අකුසල කර්ම විපාක යටපත් කරන්නට හෝ එහෙම නැත්නම් අවම කරන්නට හෝ එහෙමත් නැත්නම් ඒයින් යම් කිසි ප්‍රයෝජනයක් ගන්නට හෝ අපට අවස්ථාව යොදාගත හැකි කරුණු පහක් අපට ගොනු කරගන්නට පුළුවන්. ඒ තමයි පළවෙනි කාරණය අපට අකුසල කර්ම විපාක යටපත් කරන්නට කරන්න පුළුවන් ඊටාම ප්‍රායෝගික උපාය මාර්ගයක් තමයි ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම. ඒක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රයෝග සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ දස බල ඥානයන් අතර තුන්වෙනි ඥානය තමයි ඨාන ඨාන අට්ඨාන දන්නා නුවණ. ඒ කියන්නේ ස්ථාන අස්ථාන දන්නා නුවණ. ස්ථාන අස්ථාන දන්නා නුවණ කියලා කියන්නේ කුසල කුසල කර්මයන් කෙබඳු තැනකද විපාකත්වයට පැමිණෙන්නේ කෙබඳු තැනකද විපාකත්වයට නොපැමිණෙන්නේ කියන ඥානය. එතකොට මේ ඥානය තුලින් උන්වහන්සේ දේශනා කරනවා හැම අකුසල කර්මයක්ම හැම කුසල කර්මයක්ම විපාකත්වයට පැමිණෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පසුබිම සැකසුණොත් තමයි ඒ කර්ම විපාකත්වයට පැමිණෙන්නේ. දැන් ලෝණපල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් මේ කාරණේ මතු කරනවා. එතකොට අපිට පුළුවන් නම් ඒ කර්ම විපාක දෙන්නට අවශ්‍ය පරිසරය වෙනස් කරන්නට පසුබිම වෙනස් කරන්න ඒකට අදාළ සාධක වෙනස් කරන්න පුළුවන් නම් ඒතනත්තට හැකියාව තියෙනවා ඒ කර්ම විපාකත්වයට පැමිණීම වළක්වන්නට එතකොට ඒක මතුවෙන්නට ඉඩක් නැහැ පසුබිමක් නැහැ. එතකොට පසුබිම වෙන්නේ අපේ සිතුවිලි, වචන, ක්‍රියා සහ බාහිර පාරිසරික සාධක. එතකොට අපිට නිවැරදිව හිතන්න පුළුවන් නම්, නිවැරදිව කතා කරන්න පුළුවන් නම්, නිවැරදිව ක්‍රියා කරන්න පුළුවන් නම් පරිසර සාධක Tamanටත් අනුන්ටත් අර්ථ සම්පන්න විදිහට හසුරුවා ගන්න පුළුවන් නම් ඒතනත්තාට දුක් පීඩා ඇති කරන අකුසල කර්ම විපාක යටපත් කරලා කුසල විපාක මතු කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් අර ප්‍රයෝග සම්පත්තියෙන් ගිලිහුණොත් ඒ කියන්නේ ප්‍රයෝග විපත්‍ය ඇති කරගත්තොත් සිතුවිලි සිතන්නේ වැරදි විදිහට වචන කතා කරන්නේ වැරදි විදිහට ක්‍රියා කරන්නේ වැරදි විදිහට ඒ වගේම පරිසර සාධක නිවැරදිව හසුරුව ගන්නට දක්ෂ වෙන්නේ නැහැ ඉබඳු තත්ත්වයක් උද්ගත වුණොත් ඒ තැනැත්තාට කුසල කර්ම යටපත් වෙලා අකුසල කර්ම විපාකත්වයට පැමිණෙනවා. මේ විදිහට ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්තිය හරියට හඳුනාගෙන ප්‍රයෝග විපත්තිය බැහැර කරමින් ප්‍රයෝග සම්පත්තිය අවදි කරගත්තොත් ඒ තැනැත්තාට අකුසල කර්ම තිබුණා වුණත් ඒවා ඒවා විපාකත්වයටපත් නොවි යටපත් කරගන්නට ඉඩ කඩ තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒක තමයි දෙවනි ක්‍රමය. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අපිට යම් යම් ප්‍රාර්ථනා ඇති කරලා පුළුවන්කම තියෙනවා අකුසල කර්ම විපාකත්වයට පැමිණෙන්නට ඉඩකඩ අහුරාලන්නට. ඒක තමයි තුන්වෙනි කාරණේ. අපි මේවා වෙන වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා, පැහැදිලි කරනවා. දැන් මේ අර ගොනු කිරීමක් වශයෙන් මේ කාරණා ටික පෙළගස්සන්න. ඒක තමයි ප්‍රාර්ථනා ඇති කිරීමෙන් අපට යම් යම් අකුසල කර්ම විපාකත්වයට පැමිණීම වළක්වාලන්නට පුළුවන්. ඊළඟට තමන් සඳහා නොවේ අනුන් සඳහා අනුන්ගේ අකුසල කර්ම විපාක යටපත් කරන්න අපට පුළුවන්කම තියනවා ආශිර්වාද කිරීම සහ සත්‍යක්‍රියා කිරීම තුලින් යම් කෙනෙකුට විපාකත්වයට පැමිණෙන්නට තියෙන අකුසල කර්ම විපාක යටපත් කරන්නට පුළුවන්කම තියෙනවා ඊළඟට ඒ ආශිර්වාද කියලා කියන්නේ ඉතින් පිරිත් දේශනා සෙත් පැතීම් ඒක මානසිකව හෝ වාචසිකව හෝ එහෙම නැත්නම් යම් කෙසේ කායික වශයෙන් ඇති කරන අභිනයක් තුලින් හෝ කවර ක්‍රමයක් තුලින් හෝ ඒ ආශිර්වාදය ප්‍රකට කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ආශිර්වාද සහ සත්‍යක්‍රියා තුලින් අන්‍යයන්ට විපාකත්වයට පැමිණෙන අකුසල කර්ම විපාක මැඩ පවත්වන්න පුළුවන්. එතකොට අපි සම්බන්ධව නම් වෙනත් කෙනෙකුට පුළුවන් ආශිර්වාද සත්‍යක්‍රියා ආදී ඒවා මැඩ පවත්වන්න. ඊළඟට පස්වෙනි කාරණය තමයි අපි සිහිපත් කළේ අපිට අකුසල කර්ම විපාක යටපත් කරන්නම බැරි නම් ඒක අනිවාර්යෙන් මතුවලා එනවා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ අකුසල කර්ම විපාකයම ඒ දුක්ඛ විපාකයම ජීවිතයට පොහොරක් කරගන්නට එහෙම නැත්නම් විමුක්තිය සඳහා ಗುಣධම් වඩන්නට අවශ්‍ය කමටහනක් කරගන්න. අපේ ජීවිතේ ලෞකික වශයෙන් ජය ගන්නට ඒක අවස්ථාවක් කරගන්නටත් පුළුවන්. ඒක පාදක කොටගෙන ඒ අභියෝගය පදනම් කොටගෙන අපට ජීවිතය ජය ගැනීම සඳහා විවිධ අලුත් මාවත් විවර කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නිවන් අවබෝධ කිරීම සඳහා අවශ්‍ය ಗುಣ පුරන්නට පාරමිතා ධර්ම සම්පාදනය කරන්නට බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්නට අපට මේ අකුසල කර්ම විපාක දෙන අවස්ථාව කමඨහනක් හැටියට පරිහරණය කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ කාරණා පහ මේ ක්‍රම පහ තමයි අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ මේන් හැකිතරම් අපි සාකච්ඡා කරලා ඉදිරි සතිවලදී අපිට ඉදිරි කොටස් කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් එහි පළමු කාරණය අපි සිහිපත් කළේ ප්‍රතිවිරුද්ධ කුසල් කිරීම. ඒ කියන්නේ දැන් Taman අතින් යම්කිසි අකුසල කර්මයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අකුසල කර්මය දැන් සිදු වෙලා අවසానයි. දැන් අපට ඒ අකුසල කර්මය නොඋනා කරන්නට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ලෝණපල සූත්‍රයේ දක්වන ඊටාම ප්‍රායෝගික උපමාවක්නේ අර බඳුනකට වතුර සල්පයක් අරගෙන කුඩා ලුණු කැටයක් අරගෙන මේ බඳුරට දාලා කැලතුහම ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙනවා. දිය වුණාම දැන් අර බඳුනේ වතුර ටික එතෙක් තිබුණේ මිරිදිය දැන් අර ලුණු කැටේ දිය වුණාම කරදිය බවට පත් වෙනවා. එහෙම නැත්නම් ලුණු රස ලුණු රස ගැන්වෙනවා. දැන් එතකොට ලුණු කැටේ දිය වෙලා ඉවර නිසා අපිට දැන් ලුණු කැටේ ආපහු ගන්න බෑ. අන්න ඒ වගේ තමයි අප විසින් යම්කිසි අකුසල කර්මයක් සිද්ධ කළාට පස්සේ දැන් අපිට ඒක නොඋනා කරන්නට බෑ. ඒක ආපහු ගන්නට බෑ. අර අපි පෙර දිනේ සිහිපත් කළා සාමාන්‍ය ජනවහරේ තියෙනවා ගිය වරද ඇතුල් ලවාවත් අද්දවන්නට බෑ කියලා. ඒ වගේ අපි අතින් යම්කිසි වරදක් වුණා නම් හානියක් සිද්ධ වුණා නම් ඒක ඒක අපිට නොඋනා කරන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අපිට ඉන් අනතුරුව පුළුවන්කම තියෙන්නේ දැන් අර උද්ගත වෙන ඵලය යම් ප්‍රමාණයකට යටපත් කරන්නට පාලනය කරන්න. ඉතින් අන්න ඒ සඳහා දැන් අර ලුණු කැටේ වතුරේ දිය වුණාට පස්සේ දැන් නැවත අපි මේක ලුණු කැටේ ආපහු ගන්න හැදුවට එහෙම ගන්න බෑ. නමුත් දැනටත් අපිට යමක් කරන්න පුළුවන් අවකාශය තියෙනවා. මොකද්ද කරන්න පුළුවන්? දැන් ලුණු කැටේ ගන්න බෑ ඒක වතුරේ දිය වෙලා. නමුත් අපිට නැවත මිරිදී එකතු කරන්න පුළුවන්. එහෙම මිරිදී එකතු කරන්න එකතු කරන්න අර ජලයේ තියෙන ලවණ ගතිය ටිකෙන් ටික තනුක වෙනවා. ඒ කියන්නේ කර්කශ බව අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අපි වතුර හුඟක් නැවත නැවත එකතු කළොත් ඒකේ ලුණු රසය සම්පූර්ණයෙන්ම නොදැනී යන්නට පුළුවන්. දැන් ඒතකොට ලුණු රසය තියෙනවා. තිබුණා වුණාට ඒකේ කරකශ බව දැනෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට පුළුවන්කම තියෙනවා ඒ අපාතින් යම්කිසි අකුසල කර්මයක් සිද්ධ වුණා නම් ඒ අකුසල කර්මයට ප්‍රතිවිරුද්ධ කුසල් ජනිත කරන්න පුළුවන්. දැන් ලුණු තමයි මිශ්‍ර වුනේ. එතකොට ලුණු වලට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් අපි මිරිදිය තමයි නැවත නැවත එකතු කරන්නේ. එකතු කරනකොට ලවණ රසය ඒ කර්කශ බව ටිකෙන් ටික තනුක වෙලා ගිහිල්ලා ඒක නොදැනෙන මට්ටමටපත් වෙනවා. අන්න ඒ වගේ යම්කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන් අතෙන් සිද්ධ වෙන අකුසල කර්මය හරියට තේරුම් ගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ කුසල් බහුලව මතු කරන්න. දැන් පින්න තුනහලා ඇති අජාසත් රජුරෝ ආනන්තරේ පාප කර්මයක් සිද්ධ කරගත්තේ පීට්‍රු ඝාතන. ඒතර පීට්‍රු ඝාතන අකුසල කර්මයේ අනිවාර්ය විපාකය තමයි ඊළඟ ආත්ම භාවයේ නිරේහි ප්‍රදීප. ඒක මොනම ආකාරයකින්වත් වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් අජාසත් රජුරෝ පසු කාලෙක බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදිලා රත්නත්‍රය පිළිබඳව පැහැදිලා බොහෝ කුසල් දහම් සිද්ධ කළා. ශාසනයේ චිරස්ථිතිය සඳහා බොහෝ කටයුතු කළා. විශේෂයෙන් ප්‍රථම ධර්ම සංගායනාවට මූලිකත්වය අරගෙන එහි සියලු කටයුතු සංවිධානය කරලා සම්බුදු සසුනේ චිරස්ථිතිය සඳහා ලොකු වැඩ කොටසක් කළා. එතකොට මේ විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා බොහෝ කුසල් දහම් සිද්ධ කරගත්තු නිසා දැන් අර ආනන්තරේ පාප කර්මයෙන් නිරය උපදින එක වළක්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ නිරය උපදුනාට ඒ අකුසල කර්මයට සාපේක්ෂව ඉපදිලා දුක් විඳිය යුතුේ මහා නරකයේ උපදින්නේ නැතිව ඊට වඩා දුක් අඩු නරකයක නිරයක උපන්න බව සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට දැන් ඒක අනිවාර්ය ආනන්තර කර්මය කියලා කියන්නේ අනිවාර්ය විපාකයක්. ඒක වළක්වන්නට බෑ. වළක්වන්නට බැරි වුණාට ඒකේ කර්කශ බව අඩු කරන්නට. එතකොට ආනන්තර පාප කර්මයක කර්කශ බවත් අඩු කරගන්නට තරම් ශක්තියක් අජාසත් රජු ගොඩනගා ගත්තා. එතකොට උත්පත්තිය වළක්වන්නට බෑ. නමුත් ඒ මහා විපාකය තරමක් හෝ අවම කරගන්නට එතුමන්ට හැකි වුණා. එතකොට අන්න ඒ වගේ අපට පුළුවන්කම තියෙනවා අපට විපාකත්වයට පැමිණෙන අකුසල කර්මය අපිට ਸਰව සම්පූර්ණයෙන් එහි විපාකය වළක්වන්නට නොහැකි වුණත් ඒ ඒ විපාකයේ යම් යම් ප්‍රමාණයකට අවම කරන්නට එහි කර්කශ බව තනුක කරන්නට අපට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම සිද්ධ කරන්න පුළුවන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ප්‍රාණඝාත අකුසලයක් කරලා තියෙනවා නම් සසර ගමනේ ඒ ප්‍රාණඝාත අකුසලයෙන් අපේ ජීවිතය අකාලේ විනාශ වෙන්නට පුළුවන්කම තියෙනවා ඒ අකුසල කර්ම ඉස්මතු වුණොත්. දැන් එතකොට අපිට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම સિદ્ધ කරන්න පුළුවන්. මොනවද ප්‍රාණඝාත අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කියන්නේ? અભේදානමය කුසල. එතකොට અભේදාන කුසල් කියන්නේ ගවයන් නිදහස් කිරීම විතරක් නෙමෙයි ඕනෑම ප්‍රාණියෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම. එතකොට වතුර බඳුනට වැටලා ඉන්න කුහුඹුවෙකුගේ ජීවිතය ආරක්ෂා කරන්නට අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒකත් අබහෙදානයක්. එතකොට අපි හිතමු නටන උණුවතුර ටික අපේ සිංක් එකට හලන්න යනකොට මේකේ පුංචි පුංචි සත්තු ඉන්න පුළුවන් ඒ සත්තු මැරෙන්න පුළුවන් කියන අවබෝධය ඇතිව අපිට ඒකට ඇල්වතුර ටිකක් කලවම් කරලා නිවලා හලන්න පුළුවන් නම් එහෙම නැත්නම් නිවෙනකන් තියලා හලන්න පුළුවන් එතකොට දහස් ගණනක ලක්ෂ ගණනකගේ ජීවිතය ආරක්ෂා කිරීමේ මහා කුසලයකට අපට දායක වෙන්නට පුළුවන් මොකද අපි නොසලකලිමත් නටන පැහැෙන වතුර ටික හැලුවොත් ඒකේ අර සින්ක් එකේ තියෙන බටය හරහා බොහෝ සුත්‍ර ජීවීන් ඉන්නට පුළුවන් පුංචි පුංචි ප්‍රාණීන් ඉන්නට පුළුවන් එතකොට ඒ සියලු දෙනාට හානි පැමිණෙන්නට පුළුවන් එතකොට එපමණකින් පවා අපට හොඳ චේතනා ගොඩනගන්නට පුළුවන් නම් අපට અભේදාන කුසල් සිද්ධ කරගන්නට පුළුවන් ඊළඟට අපි සිහිපත් කළ පෙර දින එකත් අපි හිතමු තමන් වතුර බොන ලිඳේ නිතර නිතර පුංචි පුංචි ක්‍රමී සත්තු වැටිලා මැරෙනවා කියලා තමන්ට පෙනෙනවා නම් එතකොට ඒ සතුන්ගේ ජීවිතය සුරක්ෂිත කරන්න ඕන කියන හැබැයි අදහසක් තමන්ට මතුවෙනවා නම් තමන්ට පුළුවන්කම තියෙනවා පොඩි දැලක් දාලා ඒ ලිඳ ආවරණය කරලා තියන්න පුළුවන් නම් අර දිනපතා වැටෙන වැටිලා ජීවිතය විනාශ වෙන ප්‍රාණීන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. ඊළඟට අපි හිතමු තේ ටික බීලා කෝප්පේ සෝදන් නැතුව ටික වෙලාවක් තිබුණහම කූඹි වහනවා එඹලෙව වහනවා ඊට පස්සේ ඒ සත්තු ඒකෙම ගිලිලා මැරෙනවා සමහරලාට සෝදන්න ගිහිල්ලා මැරෙනවා දැන් මේක වරක් දෙකක් අපි අත්දකිනකොට අපට ඕන නම් අනිත් කොච්චර වැඩ කටයුතු තිබුණත් කාර්ය බහුල වුණත් මේ තේකෝප්පෙට පැමිණිලා විනාශ වෙන ඒ ඇබලයෝ ඒ කූඹි ඒ සත්තුගේ ජීවිත රකින්න ඕන කියන හැබැයි කරුණා මෛත්‍රියක් අවදි වුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඒ වෙලාවෙම ඒ කෝපය සෝදලා පිරිසිදු කරලා තියන්න. එතකොට දැන් අපේ මේ දෛනික කටයුතු ඒ ටිකක් දීවහම කෝපය හොදලා තියනවා කියන එක ඒක දෛනිකව අපි පුරුදු කරන කටයුත්තක්. ඒක 아무තු දෙයක් නෙමෙයි. හැබැයි අපිට ඒ දෛනික ක්‍රියාව තුලිනුත් අවශ්‍ය නම් අපට ප්‍රබල කුසලයක් ජනිත කරගන්නට පුළුවන් කරුණා මෛත්‍රියෙන් යුක්තව ඒක එහෙම නොකළොත් සිද්ධ වෙන අනතුරු තේරුම් අරගෙන ඒක වැළැක්වීම සඳහා ක්‍රියා කරන්න පුළුවන්. දැන් සමහරුන්ට එක්තරා වැරදි ආකල්පයක් තියෙනවා. දැන් ওই ගවය නිදහස් කරන්න එහෙම ගියාම ඒ ගවයාගේ බෙල්ලට කොටන්න ආයුධය ඔසවනකන් ඉඳලා තමයි නිදහස් කරන්න ඕන වගේ අදහසක්. ඒ කියන්නේ මරණ බිය ඇති කරලා නිදහස් කරන්න. දැන් එතකොට දැන් Taman ගැන හිතලා බලන්න. Tamanට මරණ බිය ඇති වෙන්නට තියෙන අවස්ථා අවම කරනවටද Taman කැමති? එහෙම නැත්නම් මරණ බිය දැනෙන්න සලස්සලා ඊට පස්සේ බේර ගන්නවද? එතකොට එහෙම කල්පනා කළාම අපිට වටහා ගන්න පුළුවන් මරණ බිය ඇති වෙන්නකම් බලා ඉන්නවා කියන එකත් අඥානකමක්. ඒක අපිට කලින් වළක්වන්න පුළුවන් නම් ඇයිද වළක්වන්නේ නැත්තේ? ඒ වළක්වන්නේ නැත්තේ දැන් මේ කුසලය වැඩි කරගන්න. එහෙමනම් දැන් ගවයා නිදහස් කරන්න මොකටද ඒ සතාගේ ජීවිතේ රකින්න අදහසින් නෙමේ මගේ පින වැඩි කරගෙන මගේ අපලේ දුරු කරගෙන මගේ මාර්ගය පන්න ගන්නට තමයි දැන් මේ කටයුතු කරන්නේ. ඉතින් අන්න අපට නොදැනුවත්වම අර කුසල තෘෂ්ණාව මතුවෙච්ච ගමන් අර ඊටාම ශක්තිමත් અබහදානමය කුසලයක් කරගන්න තියෙන අවස්ථාව ගිලිහිලා ගිහිල්ලා අපි නිකම්ම නිකන් තෘෂ්ණා මූලික කර්මයක් පමණයි ජනිත කරගන්නේ. ඉතින් ඒ නිසා සතෙකුගේ ජීවිතය ආරක්ෂා කරනවා නම් અભේදානයක් දෙනවා නම් එහි පරමාර්ථය වියත්තේ මගේ කර්මය යට කරගන්න එකවත් මගේ දිවි රැකගන්න එකවත් මගේ අපලතුරු කරගන්න එකවත් කියන එක නෙවෙයි අපි පෙර දිනකත් කතා කළා ඥාන සංප්‍රයුක්ත කුසලයක් කරනවා කියලා කියන්නේ කරන ක්‍රියාවෙහි පරමාර්ථය හරියට හඳුනාගෙන ඒ පරමාර්ථය සාධනය කරන්නට අපේ සිතුවිලි වචන ක්‍රියා මෙහෙවන්නට දක්ෂ වෙන්නට එතකොට અભේදානය කියන එකේ පරමාර්ථය තමයි ජීවිතයක් ආරක්ෂා කිරීම. සතෙකුට හෝ මිනිස්සෙකුට පැමිණෙන මරණ බියෙන් ඒ සතා නිදහස් කිරීම. එතකොට මැරෙන එකෙන් නිදහස් කිරීම විතරක් නෙමෙයි මරණ බියනොත් නිදහස් කරන. දැන් අපි අර පෙර දිනක කතා කළේ ප්‍රාණඝාතය ගැන කතා කරනකොට සතුන් මැරීමෙනොත් වළකින්නට ඕන ඒ වගේම සතුන්ට දඩමුගුරු ආදීන් හිංසා කිරීමෙනුත් වළකින්නට ඕන. ඊළඟට ඒ සතුන්ට සියුම් අවියාද වලින් හානි කිරීමෙනුත් වළකින්නට ඕන. ඊළඟට ඒ පව්කම් කෙරෙහි ලැජ්ජා බය ඇති කරගන්නට ඕන. ඒ වගේම සතුන් කෙරෙහි දයාව ඇති කරගන්නට ඕන. ඊළඟට සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයන් කෙරෙහිම හිතවත් බව අනුකම්පාවක් කරුණා මෛත්‍රියක් පෙරදරිව කටයුතු කරන්නට දක්ෂ වෙන්න ඕනේ. එතකොට අන්න මේ මනෝභාවයන් හරියට අවදි වෙනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ අර ජීවිතයක් සුරක්ෂිත කිරීමේ සැබෑ කුසලය સિદ્ધ කරගන්න. දැන් අපි සතාව ඝාතනය කරනකොට මේ මට අකුසල් කරගන්න කියලා හිතාගෙන සත්තු ඝාතනය කරනව නෙවෙයි. අපි සසරේ සතුන් ඝාතනය කරලා තින්නේ අනේ මට මේ ප්‍රාණඝාත අකුසලයක් කරගන්න ඕන කියලා කවුරුවක් අපි අකුසල් කරලා නැහැ. ඒ ප්‍රාණඝාතය කරන්න පෙළඹෙන්නෙම අර සතා සමග ඇති වෙන ගැටුම. ඒ සතාගේ ජීවිතයට හානි කරන්නට හෝ ඒ සතාගේ ජීවිතේ තොර කිරීමේ චේතනාවෙන් තමයි ප්‍රාණඝාතය කරගන්නේ. ඒ නිසා ප්‍රාණඝාත අකුසලය බොහොම බලසම්පන්නයි. දැන් මේ කුසලය කරනකොට විතරක් මට කුසල් කරගන්න ඉතින් මට ප්‍රාණඝාත අකුසලයේ කරගන්න කියලා හිතාගෙන නම් සත්තු මැරුවේ මට කුසලයක් කරගන්න කියලා හිතන එක ටිකක් හරි සාධාරණයි කියලා හිතන්න පුළුවන්. නමුත් අපි සත්තු මරනකොට ඒ සතා ඝාතනය කිරීමේ චේතනාවයි අවංකව ඇති උනේ. එහෙමනම් සතෙකුගේ ජීවිතය නිදහස් කරනකොටත් අපිට ඒ සතාගේ ජීවිතය ආරක්ෂා කිරීමේ අවංක චේතනාවයි ඇති කරගත යුත්තේ. ඒක තමයි වඩා ප්‍රබල. එතකොට තමයි මේ පරමාර්ථය හරියට හඳුනාගෙන කුසලය સિદ્ધ කළා එතකොට ඒ විදිහට අපි කරන ක්‍රියාව හරියට තේරුම් අරගෙන අපට කරන්නට පුළුවන් නම් અભේදාන කුසලය විවිධ ක්‍රමවලින් අපට સિદ્ધ කරගන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් පහුගිය කාලවකවානුවේ කොරෝනා වසංගතය ආරම්භක අවධියේ හුස්ම ගන්න අපහසු අයට ඔක්සිජන් දෙන්න එක ඔක්සිජන් ටැංකියක් මිලදී ගන්න රුපියල් ලක්ෂයක් වුණා ඒ කාලේ. දැන් අද කාලේ තියෙන ආර්ථික තත්ත්වයක් එක්කලා ලක්ෂ 4ක් 5ක්වත් වේ. එදා ඒ ඒ කාලේ ලක්ෂයක් වුණා ඔක්සිජන් ටැංකිය. එතකොට දැන් අපි එක ගහක් හිටෙව්වොත් ලොකු මහත් වෙන සස්ත්‍රීකව වැඩෙන ගහක් හිටෙවුවොත් පරිසරය තමන්ගේ ඉඩම ඉඩ නැත්තම් කුඹුරක් අයිනේ හරි පාරක් අයිනේ හරි පොදු ඉඩමක හරි වෙන වැඩි දෙයක් ඕන නැහැ තමන් කාලා විසිකරන අබෑටේ මේක පැලවුනොත් හොඳයි කියන අදහසින් ඒක පැලවෙන්නට පුළුවන් තැනකට අපි දානවනම් මේක පැලවුනහම මේක රූක්ෂ ගහක් බවට පත් වෙනවා ඒකේ ගෙඩි කනවා බොහෝ සත්තු ඒ වගේම මේ ගහෙන් නිරන්තරයෙන්ම ඔක්සිජන් පිට කරනවා කාබන් ඩයොක්සයිඩ් උරාගෙන. එතකොට එක ඔක්සිජන් ටැංකියක් පුරවන්නට නෙමෙයි බොහෝ ප්‍රාණීන්ගේ බොහෝ ජීවීන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට මේකෙන් ඔක්සිජන් නිෂ්පාදනය කරනවා. එතකොට මේ කාරණේ දැනගෙන බොහෝ සතුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව තමන් කාලා විසිකරන අබෑටය හරි අමුතුවෙන් හිතෙන්නේ නැති වුණාට අර නිවැරදි චේතනාව ඇති කරගෙන අපිට යම් තැනකට විසිකරන්නට පුළුවන් නම් පළවෙන්නට සුදුසු තැනකට ඒ තුලිනුත් මහා અભේදානමේ කුසලයක් සිද්ධ කරගන්නට පුළුවන් හරියට දැනගෙන කළොත් ඒකනේ බුදුරජාණන් වහන්සේ චේතනාහම් භික්කවේ කම්මං වදාපි කියන්නේ. ඒ චේතනාව කර්මයට මූලික වෙනවා. දැන් අපි පෙර දිනක කතා කළා චේතනාව වගේම ඒන් අනුන්ට සිද්ධ වෙන ඵලය ගැනත් අපි සිතන්නට. ඉතින් මේ ඵලය ගැන හරියට හිතුවොත් චේතනාව නිවැරදි වෙනවා. අනුන්ට යහපතක් සිද්ධ කරන්න ඕන කියලා අනුන්ට සිද්ධ වෙන යහපත් ප්‍රතිඵලය ගැන අපි අවංකව හිතුවොත් ආයේ චේතනාව අමුතුවෙන් හොඳ කරන්නට දෙයක් නැහැ. අමුතුවෙන් සකසන්නට දෙයක් නැහැ. ඒ නිවැරදිව අනුන්ට යහපත කරන්න හිතනකොටම තමන්ගේ චේතනාව නිවැරදි තැනක පිහිටනවා. ඉතින් දැන් ගැටලුව තියෙන්නේ අපි කුසල් කරනකොට අනුන්ට යහපත කිරීමේ නිවැරදි චේතනාව වෙනුවට අපි බොහෝ දෙනා කරන්නේ තමන්ට පින් සිද්ධ කරගැනීමේ තෘෂ්ණා මූලික. එහෙම නැත්නම් තමන්ට සැප විඳීමේ තමන්ට ප්‍රතිලාභ ලැබීමේ තෘෂ්ණා මූලික ආකල්පය තමයි වැඩි දෙනෙක් ජනිත කරගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි හරියට තේරුම් අරගෙන අපට සතුන්ගේ ජීවිත රකින්නට පුළුවන් නම් මැරෙන්න යන සතෙකු මරණයෙන් නිදහස් කරන්නට ඒ වගේම සතුන්ගේ ජීවිත විනාශ වෙන්නට මැරෙන්නට ඝාතනය වෙන්නට තියෙන ඉඩකඩ අහුරා දමන්නට මරණයෙන් peerීම විතරක් නෙවෙයි මැරෙන්න පසුබිම හදන්න නැතුව තියෙන එක අපි හිතමු තමන් බත් ටික ඔතාගෙන යන පොලිතින් ෂීට් එක ලන් ෂීට් එක. එතකොට ඒක ඉඳුල් ටික පිටින් පැත්තක දැම්මොත් ඒක සමහරලාට කපුටෙක් ගිලිනවා වෙනත් සතෙක් ගිලිනවා හරකෙක් ගිලිනවා එළුවෙක් ගිලිනවා එහෙම නැත්නම් අලියැත්තු ඉන්න තැනක නම් ඒ සත්තු ගිලිනවා. එතකොට දැන් ඒකෙන් බරපතල හානියක් සතුට වෙන්න පුළුවන්. ඒ හානිය වැළැක්වීමේ අදහසෙන් අපිට පුළුවන් නම් ඒ ලන් ෂීට් එක ප්‍රතිචක්‍රීකරණය කරන ඒ කුණු බක්කියකට දාන්න පුළුවන් නම් ඒ සතුන්ට මේකෙන් හානියක් නොවේවා කියන අදහසෙන්. එතකොට මේ මේ නිවැරදි චේතනාවෙන් ඒක කරන්න පුළුවන් නම් ඒ අපද්‍රව්‍ය ටික බැහැර කිරීම තුලිනුත් અભේදානමය කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු අපි පාරේ යනකොට තාරපාරක මේ පොලි තෙල් ගෑවුණු පොලිතින් කොලයක් හරි උරයක් හරි වැටිලා තියෙනවා. එහෙම නැත්නම් කෙසෙල්ලෙල්ලක් අඹලෙල්ලක් පාරේ වැටලා තියෙනවා. දැන් මේක උඩින් කවුරු හරි අඩිය ගැස්සුනොත් වැරදිලා ඇදගෙන වැටෙනවා. බයිසිකලයක් ගියොත් ඉස්සලා වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් අතපය කැඩෙන්න පුළුවන්. මේ කාරණේ දැනගෙන තේරුම් අරගෙන කෙනෙකුට එබඳු අනතුරක් නොවේවා කියන අදහසින් අර අඹලෙල්ල කෙසෙල්ලෙල්ල නිකන් පයින් ගහලා පාරෙන් ඉවතට වීසි කරගෙන යන්නට පුළුවන් නම් ඒ නිවැරදි චේතනාව ඇතුව ඒකත් અભේදානමය කුසලයි. අන්න ඒගේ ජීවිත රකින්නට දරපු උත්සාහයක්. මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට අපි නොහිතන බොහෝ තැන්වලදී අපිට અભේදාන කුසල් කරගන්න පුළුවන්. එතකොට ගේ ඇතුලේ වතුර ටිකක් වැටලා තියෙනවා නම් ටයිල් අල්ලපු පොළවේ එහෙම නැත්නම් හොඳට මැදලා තියෙන සිමෙන්ති පොළවේ මේකේ කවුරු හරි අඩිය තිබ්බ වුණොත් ඇදගෙන වැටෙන්න පුළුවන්. එතකොට අපි බාත් รู ම් එකට ගිහිල්ලා බාත් รู ම් එක පාවිච්චි කරලා නාලා ඒකෙන් එනකොට අර වතුර ටික පිහදාලා එන්නට පුළුවන් නේද? ඒක පොදු පොදුවේ පාවිච්චි කරන එකක් නම් එතකොට මේ වතුර උඩ අඩිය ගැස්සුනොත් ලිස්සලා වැටෙන්න පුළුවන්. මේ සබන් එහෙමම තිබුණොත් ලිස්සලා වැටෙන්න පුළුවන්. එසේ නොවේවා කියන අදහසින් අපිට ඒ ටික පොඩ්ඩක් පිරිසිදු කරලා එන්න පුළුවන්. ඒක පවා અભේදානමේ කුසලයි. මෙන්න මේ විදිහට අර කතා ව්‍යවහාරය කියනවනේ හිත ඇත්නම් පත කුඩාද කියලා මේ වගේ අපිට නිවැරදිව සිතන්න පුළුවන් නම් අපිට බොහෝ කුසල් સિદ્ધ කරගන්නට පුළුවන් અભේදානමේ වශයෙන්. එතකොට අපි ඔය කිව්වේ එක කාරණයක් ගැන. ඒ කියන්නේ ප්‍රාණඝාත කුසලයක් Taman අතින් સિદ્ધ වුණා නම් එතකොට වුණා නම් කියන එක නෙමෙයි අපි හැම කෙනෙක් අතින්ම සසර ගමනේ ප්‍රාණඝාත කුසල ඕන තරම් සිදු වෙලා තියෙනවා. දැන් මේ ජීවිතය ගත්තා වුණත් ආයේ පෙර භවයක් ඕන නැහැ. මේ භවය ගත්තා වුණත් අපි කාටවත් මම සත්තු මරලා නැහැ කියලා ප්‍රතිඥා දෙන්න පුළුවන් චරිත එහෙම නැහැ. මොකද අපි කුඩා කාලේ දැන හෝ නොදැන හෝ විවිධ සතුන් අපි අතින් මැරලා තිනවා. මැස්සෙක් මදුරුවෙක් හෝ මරපු නැති කෙනෙක් අපිට සමාජයේ හොයාගන්නට පහසු නැහැ. එතකොට එහෙමනම් අපි හැම කෙනෙක් අතින්ම සසර ගමනේ ප්‍රාණඝාත අකුසල් කෙරිලා තියෙනවා. ඒ කෙරිලා තියෙන බව අපි අවංකව පිළිගන්නවා නම් අපිට ඕන තරම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම સિદ્ધ කරගන්නට පුළුවන්. එහෙම වැඩි වැඩියෙන් කුසල කර්ම කරන කරන ප්‍රමාණයට Tamanට පුළුවන්කම තියෙනවා ඒ අකුසල් යටපත් කරගන්න. අර ලුණු කැටේ දියවුණු වතුර බඳුනට නැවත මිරිදිය එකතු කරන එකතු කරන වාරයක් පාසා අර ලුණු වල තියෙන කරකශ බව අඩු වෙලා තනුක වෙලා ගිහිල්ලා මිහිරි බව වැඩි වෙන්නාසේ අපිට පුළුවන්කම තියෙනවා අකුසල කර්ම විපාකය ප්‍රතිවිරුද්ධ කුසල කර්ම වලින් යටපත් කරගන්න. ඊළඟට අපි හිතමු යම් කිසි කෙනෙක් සසර ගමනේ අදත්තා දාන කුසල් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අන්සතු දේවල් සොරාගෙන ඒ බඳු කර්ම කරගෙන තියෙනවා නම් එහි විපාකය තමයි අපිසන්තක දේ අකාලේ විනාශ වීම හෝ අහිමි වීම. එතකොට ජලයෙන් ජලයෙන් විනාශ වෙන්නට පුළුවන්, ගින්නෙන් විනාශ වෙන්නට පුළුවන්, සොරු ගන්නට පුළුවන්, හතුරන් විනාශ කරන්නට පුළුවන්, රාජසන්තක වෙන්නට පුළුවන්, රජයෙන් බදු අය කිරීම වශයෙන් වැඩිපුර දේවල් අපෙන් ගන්නට පුළුවන්. මෙහෙම නොයෙක් ක්‍රමවලින් කෙසේ හෝ අපි සන්තකතේ අපට අහිමි වෙන තැනට මඟ සැලසෙනවා. ඒකට මූලික වෙන කාරණේ කුමක් වුණත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ අපි සන්තකදී අපට අහිමි වෙන. ඉතින් මේ බඳු කර්ම අපි සතුව තියනවා නම් ඒවා වළක්වා ගන්නට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම අප විසින් සිද්ධ කිරීම අවශ්‍යයි. ඒතර මොකක්ද ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්මය? තිබිලා නැති වුණු කෙනෙකුට උපකාර කිරීම. ඒ කියන්නේ දැන් උපතින්ම එහෙම නැත්නම් ස්වභාවයෙන්ම දුප්පත් අසරණ අයටත් අපි උදව් කරන්න ඕන. ඒ වගේම යමක් තිබිලා හදිස්සිය නැති වුණොත් ගින්නෙන් දෙවිලා ගිහිල්ලා වතුරෙන් ගහගෙන ගිහිල්ලා සුනාමියට අහු වෙලා එහෙම නැත්නම් සුලි සුළඟට අහු වෙලා එහෙමත් නැත්නම් හොර හතුරු පැහැරගෙන ගිහිල්ලා ඒ කවර හේතුවකින් හෝ යමක් තිබිලා Tamanට අහිමි වෙලා ඒකෙන් අසරණ වෙලා පීඩාවටපත් වෙලා ඉන්න අය දුටුවොත් Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ඇගේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන ඒවා සම්පාදනය කරලා දෙන්නට පුළුවන් සසර ගමනේ Tamanට Taman සතු අකාලේ අහිමි කර්ම විපාක ඒ කියන්නේ සොරකම් කිරීමේ අකුසල කර්ම විපාක Taman සම්පතකව තියෙනවා නම් ඒවා යටපත් කරගන්නට ඒ කුසලය ප්‍රබල සහදායකත්වයක් සපයන. ඒ බඳු කුසල කර්ම බහුලව සිද්ධ කරගන්නට පුළුවන් නම් එය අපට ඊටාම ප්‍රබල විදිහට අකුසල කර්ම විපාක යට කරගන්නට යොදා ගන්න පුළුවන්. එතකොට දැන් ඒ අදත්තාදානයෙන් අදත්තාදාන කර්ම විපාකයෙන් වළකින කුසලයක් අපිට විවිධ ක්‍රමවලට කරන්නට පුළුවන්. ඒ දැන් ඔය අපි කිව්වේ එක පැත්තක්. තව අපිට කරන්නට පුළුවන් පොදු දේපල සුරක්ෂිත කරන්නට. ඊළඟට රාජ්‍ය දේපල ආරක්ෂා කරන්නට. ඒ බඳු පැතිවලිනුත් අපිට ඒ යහපත් කුසල කර්ම સિદ્ધ කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් පොදු දේපල ආරක්ෂා කරනවා කියලා කියන්නේ අපට වගේම අන් අයටත් අයිති අනිත් අයත් ප්‍රයෝජන ගන්නා දෙයක්. එතකොට ඒක ඒ බඳු දේ විනාශ වෙන්නට නොදී අනිත් අය බොහෝ කාලයක් මේකෙන් ප්‍රයෝජන ගනිත්වා කියන කරුණා මෛත්‍රී සිතින් යුක්තව අපට පොදු දේපල විනාශ වෙන්නට නොදී සුරකින්නට පුළුවන්. ඒතර රාජ්‍ය දේපල සමස්ත රාජ්‍යයකම යහපත පිණිස පවතින දේවල්. ඒතකොට ඒ බඳු දේ අර විදිහට අයථා විදිහට විනාශ වෙන්නට ඉඩ නොදී අපිට ඒවා සුරක්ෂිත කරන්නට පුළුවන්. ඒවයින් ප්‍රබල කුසල් කරගන්නට පුළුවන්. තමන් සන්තක දේ අහිමි වීම වළක්වා ගන්නට. ඊළඟට අන් අයගේ පෞල් ජීවිත කඩාකප්පල් කරලා විනාශ කරලා ඒ බඳු අකුසල් කරගෙන තියෙනවා නම් එතකොට තමන්ගේ විවාහ සංස්ථාව දෙදරා යන්නට පෞල් ජීවිත අඩාල වෙන්නට ඒක ප්‍රබල හේතුවක් වෙනවා ඒ අකුසල කර්ම විපාකය. ඒතර මේ බඳු කර්ම අපි සසරේ කරගෙන තියෙනවා නම් හැකිතාක් අන් අයගේ පෞල් ජීවිත සුරක්ෂිත කරන්නට ඒ විවාහ සංස්ථාවන් තුල අන්‍යෝන්‍ය සමගිය විශ්වාසය ඇති කරවන්නට ඕනෝන් කෙරෙහි සැකය වර්ධනය නොකරන්නට එහෙම යම් සැකයක් වර්ධනය වෙලා තියෙනවා නම් හැකිපමණට ඒ ඇයට කරුණු පැහැදිලි කරලා ඒවා निराකරණය කරලා සමගි සම්පන්න බව ඇති කරන්න. එතකොට මේ පවුලට වෙනත් තුන්වැන්නෙකුගේ බලපෑමක් ඇති වෙන්නට යනවායි කියලා අපට පේනවා නම් හැකිපමණින් ඒවා වළක්වන්නට ක්‍රියාත්මක වෙයි. මෙන්න මේ විදිහට අපිට ඒ කාම මිත්‍යාචාරය නිසා යම් අකුසල් සිද්ධ කරගෙන තියෙනවා නම් ඒවා වළක්වා ගන්නට අපිට ක්‍රියා කරන්නට පුළුවන්. එතකොට බොරු කියලා අන් අය රවට්ටලා අන් අයට අනර්ථයන් සිද්ධ කරලා තියෙනවා නම් හැකිතාක් සත්‍ය මතු කරලා අනුන්ට යහපත කිරීම. දැන් සත්‍ය මතු කිරීම කියන එකත් අපි පරිස්සමින් කරන්න ඕන. සමහර වෙලාවට අපි සත්‍ය මතු කරන්න ගිහිල්ලාම අනර්ථයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඇත්ත කතා කරනවා කියලා කියන්නේ අවිචාරවත්ව Taman දන්න ඔක්කොම කියන එක නෙමෙයි. ඒක ප්‍රකාශ කිරීමෙන් යහපතක්ද වෙන්නේ අයහපතක්ද කියලා සොයලා විමසලා බලලා යහපතක් කරන්න පුළුවන් තැනක ඒ සත්‍ය මතු කිරීම. දැන් අපි ප්‍රකාශ කරපු අසත්‍ය නිසා කෙනෙකුට අයහපතක් වෙලා තියෙනවා නම් ඒ අකුසල කර්මය අපිට යටපත් කරන්න අර්ථ සම්පන්න විදිහට සත්‍ය භාවිත කිරීම. අනුන්ට යහපතක් වෙන හැටියට සත්‍ය ප්‍රකාශ කිරීම. ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. මද්දපානය නිසා අපි සසර ගමනේ එබඳු හානි අකුසල් කරගෙන තියෙනවා නම් මේ ජීවිතේ මද්දපානයෙන් වැළකීම සහ හැකිතාක් අන් අය එතනටපත් වීමෙන් වළක්වා ගන්නට ක්‍රියාත්මක වීම ඉතින් මෙන්න මේ විදිහට අපිට විවිධ කුසල කර්ම સિદ્ધ කරන්නට පුළුවන්. ඊළඟට දැන් හුඟක් දෙනකොට හුඟක් දෙනකොට අපි දකිනවා තියෙන ලොකුම ගැටලුවක් තමයි Taman නොකල වැරදි නොකල දේවල් වලට චෝදනා Taman වෙත පැමිණෙන. එතකොට මෙහෙම මෙහෙම කළාය කියලා සමහර වෙලාවට නොකල දේවල් ඊළඟට කොච්චර හොඳින් අනිත් අයත් එක්කලා ඉන්න හිටියත් ඒගොල්ලන්ගෙන් Tamanට නරකම අනිත් පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ බඳු අවස්ථාවල අපි තේරුම් ගන්නට ඕන එහෙමනම් සිල්වතුන්ට ගුණවතුන්ට සසරේ නිග්‍රහ කරලා ඇති. සත්පුරුෂයන්ට අසත්පුරුෂවාදයෙන් චෝදනා කරලා ඇති. සිල්වතුන්ට දුස්සීලවාදයෙන් චෝදනා කරලා ඇති. ඒ වගේම වැරදි නොකළ අයට වරදකරුවන් බවට පත් කරලා ඇති. එතකොට එහෙම අකුසල් අපි සසරේ සිද්ධ කරගෙන තියෙනවා නම් ඒබඳු අකුසල කර්ම විපාකත්වයට පැමිණෙනකොට අපි නොකල දේවල් වලට දොස්සහන්නට වෙනවා කොච්චර හොඳ කළත් අපිට අන් අයගේ ප්‍රසාදය දිනා ගන්නට පහසු නෑ නිතර චෝදනාවට නිග්‍රහයට ගරහාවට තමයි පාත්‍ර වෙන්නේ ඒ බඳු අකුසල කර්ම යටපත් කරගන්නට අපිට සිද්ධ කරන්න පුළුවන් සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ಗುಣ සිහි කිරීම, ಗುಣ ගායනා කිරීම, ಗುಣ සජ්ජායනා කිරීම, ಗುಣ ප්‍රකාශ කිරීම, ಗುಣ වර්ණනා කිරීම. ඉතින් එහෙම මේ තනත්තා සිල්වත් මේ තනත්තා ගුණවත් කියලා අපිට හරියට හඳුනා ගන්නට පුළුවන් අය හමු වෙන්නේ නැතිනම් අපට පුළුවන් අඩුතරමින් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ කියලා අපි හැමදාමත් සජ්ජායනා කරන එක නිකන් කටපාඩම් තියනවට නෙවෙයි මම මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ගුණයයි මේ සජ්ජායනා කරන්නේ කියන අදහස ඇති කරගෙන ගෞරවයෙන් අපිට බුදුගුණ සජ්ජායනා කරන්න පුළුවන් ආර්ය මහා සංඝරත්නයේ සැබෑ ගුණයයි මම මේ සජ්ජායනා කරන්න කියලා හරියට දැනගෙන අපිට සංඝ ගුණ සජ්ජායනා කරන්න පුළුවන් නම් අන්න එබඳු දෙයින් පවා අපට අර අකුසල කර්මය යටපත් කරගන්නට සිල්වතුන්ට ගුණවතුන්ට සත්පුරුෂයින්ට නිග්‍රහ කිරීමේ චෝදනා කිරීමේ කර්ම යට කරගන්නට ඒබඳු කුසල් අපට උපනිශ්‍රේ වෙනවා ඊළඟට හුඟක් වෙලාවට අපි ප්‍රායෝගිකව දැකලා තියෙන කාරණයක් අත්දකලා තියෙන කාරණයක් තමයි තෙරුවන් වෙනුවෙන් කරන වතාවත් ආදී විශේෂයෙන්ම අකුසල කර්ම විපාක යටපත් වෙන්නට හේතු වෙනවා. ප්‍රධාන වශයෙන්ම චෛත්‍ය මලු, බෝමලු, විහාර මලු යමදීම, මල් ආසන පිරිසිදු කිරීම, පහන් වැටවල් පිරිසිදු කිරීම, පූජා බඳුන් පිරිසිදු කිරීම ඒවා අපට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන උපස්ථානයක් කියන අදහස ඇතිව බුදුගුණ සිහිපත් කරගෙන ගෞරවයෙන් කරන්න පුළුවන් නම් විවිධ අකුසල කර්ම විපාක යටපත් වෙන්නට ඒවා අපට උපකාර වෙනවා විශේෂයෙන් ඔය හුඟක් වෙලාවට මහ ජනතාව කියන්නේ අපල කියලා. ඒතකොට අපල කියන්නේම සාංශාරිකව සිද්ධ කරන ලද යම් අකුසල කර්ම විපාක මතුවෙන අවස්ථා. ඉතින් අපල දුරු කරගන්න කියලා බෝධි පූජාවක් තියන්න පින්කමක් කරන්න කිව්වහම අපලය ගැනම හිත හිතා තමයි ඒක කරන්නේ. එතකොට මනසේ නැවත නැවත වර නැගෙන්නේ අපලය. එහෙම ඒ අපලේ දුරු වෙන්නේ නැහැ. එතකොට අපලේ තවත් ශක්තිමත් වෙනවා මනස තුල. එහෙම නෙමෙයි කළ යුත්තේ අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාවක් තියනවා නම් අපි දක්ෂ වෙන්නට ඕන අපලේ පැත්තකින් තියලා අපි කරන බුද්ධ පූජාවේදී හැබෑවට සදහැසිතින් නුවණින් බුදු ගුණ සිහි කරමින් මේ බුදුරජාණන් වහන්සේට කරන පූජාවන් කරන්න. එතකොට එහෙම කරනකොට අපේ මනස තුල අර බුද්ධ ගුණ ආවර්ජනයත් එක්කලා ඒ සද්ධාව ප්‍රඥාවත් එක්කලා කුසල චේතනා මතුවෙනවා. අන්නේ කුසල චේතනාව තමයි සමත් වෙන්නේ අර අපලය හෝ කර්ම අකුසල කර්ම විපාකය යටපත් කරන්න. ඉතින් එහෙම නැතුව අපලය අපලය කියන එක ගැනම හිත හිතා මගේ අපලය දුරු වෙන්න කියලා හිතුවා කියලා විතරක් මනසේ ඒ ප්‍රතිවිරුද්ධ කුසල බලයක් ගොඩනැගෙන්නේ නැතිනම් අපලය දුරු කරන්නට සමත් වෙන්නේ නැහැ. ඉතින් තමන් කුසල ධර්ම સિદ્ધ කරගන්න સિદ્ધ කරගන්න ප්‍රමාණයට තමයි අර සාංශාරික අකුසල කර්ම යටපත් දැන් මේ මේ කාරණා අහගෙන හිටියාම කෙනෙක් වරදවා වටහා නොගත යුතුයි අපි කුසල් කළාම අර අකුසල් සම්පූර්ණයෙන්ම යට වෙනවයි කියන එකක් නෙමෙයි මේ කියන්නේ ඒ කුසලය කරන කරන ප්‍රමාණයට තමයි අකුසලයේ යටපත් වීම තීරණය වෙන්නේ අකුසලයේ දුර්වල වීම තීරණය වෙන්නේ. එහෙම නැතුව අපි දැන් බෝධි පූජා හතක් තිබ්බා ඒත් මේ අපලේ ගෙවුන්නේ නැහනේ කියනවනම් එහෙනම් ඉතින් එක්ක බෝධි පූජාව හරියට තියලා නැහැ. එහෙම නැත්නම් අපලේ එහෙම නැත්නම් සසර කර්මේ ඊට වඩා බල සම්පන්නයි. ඉතින් ඒවා අපි බුද්ධිමත්ව තේරුම් ගන්න ඕනේ මේ ලෝකෙ මේ අපට බුදුහාමුදුරුවෝ ඇවිදින් ආ මේ තැනත් අහුගක් බෝධි පූජා තිබ්බ අපලෙන් නිදහස් කරන්න ඕන කියලා එහෙම බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දෙවියන් ඇවිල්ලා අපිව මුදවනවා නෙමෙයි. හේතුඵල ක්‍රියාවලියක් තියෙන්නේ. එතකොට අපිම ජනිත කරගත්තු සාංශාරික හේතුව මැඩ පවත්වන්නට සුදුසු ප්‍රබල හේතුවක්. එතකොට මේ හේතුව ගොඩනගලා තිනවා. දැන් ඒකේ ඵලය මතුවෙමින් පවතිනවා. ඒ ඵලය යටපත් කරන්න, දුබල කරන්නට සුදුසු ප්‍රබල හේතුවක් අපට ගොඩනගන්නට පුළුවන් නම් තමයි අර ඵලය දුර්වල කරන්න හැකි එහෙම නැතු අපි මොකක් හරි කරලා එකෙන් අපලේ දුර වෙන්න අකුසලයේ දුර වෙන්න කියලා හිතුවයි කියලා ඒක 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි සමහර වෙලාවට අපි කරන කුසලය යම් ප්‍රමාණයකට බලවත් නමුත් අකුසලය ਸਰව සම්පූර්ණයෙන් මැඩපවත්වන්නට තරම් සමත් වෙන්නේ නැහැ. එතකොට සමහර වෙලාවට ජීවිතය හානි වෙන්නට තිබිච්ච එක අතප්පයක් විතරක් කැඩිලා නවතින්න පුළුවන්. දැන් ඒවත් සමහර කෙනෙක් වරදවා වටහා ගන්න පුළුවන්. දැන් අපි හිතමු කෙනෙකුට අපලයක් තියනවා කියලා සතියක් බෝධි පූජා තියන්න කියනවා. ඊට පස්සේ දැන් බෝධි පූජාවට ගිහිල්ලා ගිහිල්ලා එනකොට අන්තිම දවසේ සර්පෙක් දෂ්ට කරනවා. එහෙම නැත්නම් වාහනයකට හැප්පිලා අතප්පයක් කැඩෙනවා. දැන් එතකොට හැමෝම කියන්න ගන්නේ ඔන්න බෝධි පූජාවට ගිහින් තමයි මේක උනේ කියලා. එතකොට Tamanටත් හිතෙන්න පුළුවන්. දැන් බෝධි පූජා නොගිහින් එදා ගෙදර හිටියා නම් අර වාහනේට අහු වෙන්නේ නැහැ. අර සර්පයා දෂ්ට කරන්නේ නැහැ. ඒ තමයි බැලූ බැලමට පේන්නේ. එතකොට අපි එතනදී බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනේ බෝධි පූජාව හරියට කළා නම් ඒ කරපු කුසලයෙන් අර මතුවෙන්නට තිබිච්ච අකුසලයේ යම් ප්‍රමාණයකට වැළකුණා. ජීවිතේ හානි වෙන්නට තරම් තිබුණු බරපතල අපලයක් බරපතල අකුසල විපාකයක් යටපත් වෙලා මේ ටික කාලයක් අතපය කැඩිලා දුක් විඳින මට්ටමට ඒක දුබල වුණා. අර මහා නිරයක වැටෙන්නට තිබුණු අජාසත් රජුරෝ ඔසුපත් නිරයකට පමණක් වැටිලා දුක් විඳින මට්ටමට ඒ කර්ම විපාකය අඩු වුණා. එතකොට නිරය උපදිනවා කියන එක වළක්වන්න බෑ අනන්තරේ පාප කර්මය නිසා අනිවාර්යෙන් නිරෙහි උපදිනවා. නමුත් ඒක මහා විපාකයක් ඇති කරන්නේ නැතුව ඊට වඩා අඩු විපාකයක් ඇති කරන්න සමත් වුණා කරනබද කුසල කර්ම නිසා. අන්න ඒ වගේ අපිට ජීවිත හානියක් වෙන්න තිබුණු එක අතප්පයක් කැඩලා සර්පෙක් දෂ්ට කරලා යමක් යම් කිසි කාලයක් අපිට දුක් විඳින්නට සැලසිලා නමුත් ජීවිතය රැකෙන්නට පුළුවන් අපේ කරන කුසල් ධර්ම නිසා. ඉතින් එතකොට අපි කුසලය යම් යම් ප්‍රමාණයකටද සම්පාදනය කරන්නේ ඒ ඒ ප්‍රමාණයට තමයි අපට අකුසලය මැඩපවත්වන්නට පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහට අපි පළවෙනි කාරණය තේරුම් ගන්නට ඕන. අපි දැන් කරුණු පහක් සිහිපත් කරලා ඒ කරුණු පහෙන් පළමු කාරණය තමයි අද දවසේ මේ සාකච්ඡා කළේ. මොකක්ද පළමු කාරණය? අකුසල කර්ම විපාක යටපත් කරන්න අපට ඊට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කරන්න පුළුවන්. එතකොට අකුසලයේ ස්වභාවය තේරුම් අරගෙන ඒ ඒ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලයේ කුමක්ද කියලා නුවණින් කල්පනා කරලා එමඟු කුසල් කරන කරන ප්‍රමාණයට අර අකුසලයේ විපාක දාන ශක්තිය දුර්වල වෙලා ඇතැම් වෙලාවට සුළු විපාකයක් ඇති කරන්න පුළුවන් ඇතැම් වෙලාවට මොනම ආකාරයකින්වත් ඒ විපාකය ප්‍රකට නොවීම යටපත් කරගන්නටත් පුළුවන් අපි ඊට ප්‍රතිවිරුද්ධව ප්‍රබල විදිහට කුසල් ජනිත කරන්නට සමත් වෙනවා. එතකොට දැන් අපි ලෝණපල සූත්‍රය ඇසුරු කොටගෙන සාකච්ඡා කළ ප්‍රධාන වශයෙන් කාය භාවනා චිත්ත සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියන මේ භාවනා හතර ප්‍රගුණ කිරීම තුළින් මානසික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය අවදි කරගෙන මහේශාක්‍ය බව ජනිත කර ගන්න පුළුවන් ඒ තනත්තාට කර්ම විපාක දුන්නයි කියලා ඒ තනත්තා දුබල කරන්නට හැකියාවක් නැහැ එතකොට ඒ කියන මහේශාක්‍ය බව ගොඩනගා ගන්නා අතරේ අපිට කරන්නට පුළුවන් තවත් එක් උපාය මාර්ගයක් තමයි අද දවසේ අපි මේ කතා කළේ ඒ අකුසල කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම ජනිත කිරීම. ඉතින් ඉතිරි කාරණා හතර අපි ඉදිරි සතිවල සාකච්ඡා කරමු. එපමණ අද දවසේ මේ ධර්මය කරුණු පැහැදිලි කිරීම අපි මේ පමණකින් නිමා කරලා දැන් අපිට ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නට පුළුවන්. අද ටිකක් පටන් ගන්නකොටත් කාලය ගත වුණා. ඉතින් දැනුත් 8යි විනාඩි 7යි අපි සත්‍යක්‍රියාව කරන වෙලාව පහු වෙලා තියෙන නිසා අපි ධර්ම සාකච්ඡාව මෙතන පටන් ආරම්භ කරමු.